නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තපස් අධ්‍යක්ීම. අපේ ජීවිත තුළ අපි පුරුදු පුහුණු කරන මේ තපස් ගුණධර්ම තුළින් අපි ලබාගත්තා වූ අත්දැකීම් අපි අවබෝධ කරගත්තා වූ ධර්ම කාරණා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ මගේ තරුණ කාලය තුල ඉස්සෙල්ලාම තපස් රකින්නට කියා වනගත වූ විට මගේ ගුරුවරයා මට කතා කරලා මේ ගායට වාඩි වෙලා ඒ කමටන් වඩන්න කියලා කියපු වෙලාවේදී ඒ ගායට ඒ වාඩි වෙච්ච දවසේ මට ලැබිච්ච අත්දැකීම. මට මතකයි එතන සතියක් වාසය කළා. ඒ හැම දවසක්ම මගේ ජීවිතේ මේ දැන් වුණා වාගේ මේ දැන් සිදුවෙච්ච සිදුවීමක් වාගේ අපට මතකයි. ඒ පළවෙනි දවසේ ඒ ගායට වාඩි වෙලා ඉන්නකොට පරිසරය අලුත් ඒ නාම රූප හැම එකක්ම අලුත් බුදකලාවේ පාළුවේ ඒ ගායට වාඩි වෙලා ඉන්නකොට කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනකොට සිත විවේකය උරුම කරගෙන විවේකය අරා ගමන් කරනකොට පොඩි පොඩි දේවල් මතක් වෙන්න පටන් ගත්තා. ඒ හැම කාරණාවක් තුළින්ම ඒ ගායට වාඩි වෙලා ඉන්න මට දැනුමක් කියන එකට වඩා ඒක අත්දැකීමක් තමයි. මේ ගාදියා බලනකොට මට ගයෙන් පෙනුනේ විශේෂ කාරණාවක්. මේ ගහ හරි ලස්සනයි. මේ ගහ උන්ටට කොළ තියෙන, හෙවණ තියෙන බොහොම සුන්දර දර්ශනයක්. වටිනාකමකින් යුක්තයි. මේක දිහා බලනකොට ඇත්තටම මගේ දුර්වලකමක් මට තේරුණා. ඒ දුර්වලකම තමයි අපි මේ ලෝකේ මොනම දේ දැක්කත් දැක්ක ගමන් මේකේ ලස්සන තමයි අපට පේන්නේ. වටිනාකම තමයි අපට පේන්නේ. ඒකේ සුන්දරභාවය තමයි අපට දැනෙන්නේ. මේ ප්‍රශ්න නිසා නෙමෙයිද අද මේ ලෝකේ අපි හැමෝම මුලා වෙලා ඉන්නේ. දකින හැම දෙයක් තුළින්ම අපි ලස්සන දකින්න උත්සාහ කරන නිසා මෝහය නිතරම අපිව පරාජය කරනවා. මේ ගාදියා බලලා මට මේ බාහිරව පේන දෙයට වඩා තවත් දෙයක් ඇද්ද තාපසයෙක් වශයෙන් මම මේ ගහ දැකිය යුතුයි කියන මානසිකත්වයෙන් බලනකොට ලොකුවට මොකවත් නැහැ ගයි. ඒක gedhi නැති ගහක්. හැබැයි ඒකේ ලස්සන දළු දාලා කොළ තිබුණා. පරිසරය සීතලයිනේ. ඒක දළු දාලා තිබුණා. හොඳට මෝරපු කොළත් ඒකේ තිබුණා. එට අනිද්ද වැටෙන්න සූදානම් වෙච්ච කා වෙච්ච වේලිච්ච කොළක් තිබුණා. බිම බලනකොට වේලිලා වැටිලා බාගෙට දීර්ණය වෙච්ච හද වැටිච්ච අලුත් කොළ කලින් වැටිලා හොඳටම ජීර්ණය වෙලා අර නැටි වාගේ නාරටි වාගේ විතරයි තියෙන්නේ කොළේ සම්පූර්ණ දිරලා මේ වගේ කොළ ටිකකුත් තියෙනවා මේ දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම කියනවනම් මේ ගා මට කතා කරනවා වාගේ මට දැනුණා මොකද්ද මේ ගා කතා කරන්නේ මොකද්ද මේ කියන්න හදන පණිවිඩය කියලා බලනකොට මට තේරුච්ච තේරුම් ගන්න පුළුවන් වෙච්ච එකක් තමයි මේ පුංචි කොළ දලුවාගේ පොඩියට හැදිලා ගසෙන් වතුර අරගෙන වායුගෝලයෙන් වාතය අරගෙන සූර්යාලෝකය ලබාගෙන ඒගොල්ල ක්‍රමානුකූල වර්ධනය වෙනවා ගා ඒගොල්ලෝ පෝෂණය කරනවා. ටිකක් ටිකක් ලොකු වෙලා මෝරන්න පටන් ගත්තාම ඒ ගා තමන් විසින්ම ආහාර නිෂ්පාදන කරගෙන ගයේ කොටසක් වශයෙන් ගයේ ශක්තියක් වශයෙන් හොඳට ශක්තිමත් ජීවත් වෙනවා. කාලයක් යනකොට ගසේ සම්බන්ධතාවය ක්‍රමානුකූලව අඩු වෙනකොට ඒගොල්ලෝ කාපාට වෙලා රෝග අතුර වෙනවා. පස්සේ සූර්යාලෝකයත් එක්ක වේලිලා ගැළවිලා පොළොවට වැටෙනවා. මරණයටපත් වෙනවා. කොතනින්ද ඒගොල්ලෝ ඇති වුනේ? එතනටම යනවා. කුමක් නිසා හටගත්තේ මුද එතනටම නැවත ඇරී යන්නෙමු කියන තැනටපත් වෙනවා. මේ දලු කොළ ටිකයි මෝරපු කොළ ටිකයි කාපාට වෙච්ච කොළ ටිකයි වේලිලා වැටිච්ච කොළ ටිකයි බලනකොට මේ කොළ හතරෙන් මම ඇත්තටම දැක්කේ මාව. ඒ ගස්වල කොළ වෙන කවුරුත් නෙමෙයි ඒ මම දලු කොළ වලින් මම දැක්කේ මම හිපදුනා. මම මේ ලෝකෙට බී වුණා. ගසෙන් හැමදේම දීලා පෝෂණය කරනවා වාගේ අපටත් කිරි දීලා කෑම කවලා නාවලා හන්දලා වැඩිහිටියෝ අපිව පෝෂණය කරනවා. මෝරප කොළ කියලා කියන්නේ අපිව අපි නඩත්තු කරගන්න ජීවත් කරන තත්ත්වයටපත් වෙනවා. වේලිච්ච කොළ කියලා අපි ගත්තේ මරණය. කාවෙච්ච කොළ කියලා අපි ගත්තේ වයසට යෑම. එහෙනම් මේ මෝරපු කොළ හැම එකක්ම කාපාට වෙලා වයසට යනවා. වයසට ගිය කොළ වේලෙනවා. වේලෙනකොට ඒ කියන්නේ ලෙඩ වෙනවා. ගැලවිලා වැටෙනවා මරණයටපත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ සතරමා නිමිති නෙමෙයිද? මේ ගස්වල මේ කොළ තුලින් අපට සතරමා නිමිති පේනවා මිනිස්සු ඒක දන්නේ නැහැ. එදා මම මම වාඩි වෙලා හිටපු ගායට මේකින සතරමා නිමිති දැකලා විශාල සන්තෝෂයකටපත් වුණා. මේ ගස්කොළන් තුළ මේ කියන නිමිති ටික තියෙනවා. මේ කියන ධර්මතාවය මේ සෑම කොළයක් තුළම පවතිනවා. ධම්මා තුළ ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි ඇති වෙලා පැවතිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා නම් හැමදාම මේක වෙන්නම ඕනේද හැමදාම මේක විය යුත්තක්ද ඇයි මේකේ නිදාස් වෙන්න ක්‍රමයක් නැද්ද මේකෙන් ගැලවිලා යන්න අපට මගක් නැද්ද? වෙන්න මේක කල්පනා කළා. දැන් මට අමතක වුණා මම උදකලාවක ඉන්නේ කැලෑවක ඉන්නේ ගාක් යට ඉන්නේ ආරස්සාවක් නැහැ මට කිසිම පරිසමක් නැහැ මට කියා වත්කම්මකවත් නැහැ මම අසරණ වුණා කියන මේ කාරණා මට කල්පනා කරන්න වෙලාවක් නැහැ ඇයි මට ඊට වඩා කල්පනා කරන්න කාරණාවක් තියෙනවා. මගේ සිතට ගවේෂණය කරන්න මගේ ජීවිතයටත් වඩා වටින කාරණාවක් ලැබිලා. ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන මේ ක්‍රමවේදයෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැද්ද? ඉපදෙන හැමෝටම මේක සිදුවිය යුත්තක්මද? අපි හැමෝම මෙතනම ඉන්න ඕනේද? මේක සිදුවිය යුතුයම දැමදාම මේ දලු කොළ දිහා බලනකොටත් ඒ මෝරපු කොළ දිහා බලනකොටත් ඒ කාපාට වෙච්ච කොළ දිහා බලනකොටත් වේලිච්ච කොළ දිහා බලනකොටත් ගැලවිලා වැටිලා පෝර වෙච්ච පස් වෙච්ච කොළ දිහා දිහා බලනකොටත් මේක නිදාස් වෙන ක්‍රමයක් නෑ නිදාස් වෙන ක්‍රමයක් ඒ ගස මට කියා සිටින්නේ නැහැ. ඇයි මේ රාස හංගන්නේ? ඇයි ඒගොල්ලෝ මේ කතාව මට කියන්නේ නැත්තේ කියලා බලනකොට දැන් මගේ ප්‍රඥාවට පුළුවන්කම තිබුණා ඒක තුළින් ඒ කාරණාව ස්පර්ශ කරන්න. මේ ගස් දියා මේ කොළ දියා බලනකොට මගේ සිතට ස්පර්ශ වෙච්ච එක කාරණාවක් තමයි වේලිලා වැටිලා තියෙන මේ කොළය අද වේලිලා වැටිලා තියෙනවා. මට අවුලන්න පුළුවන්. ඇයි? මගේ ළඟම කොළ තියෙනවා. එක කොළයක් අරගෙන ඒක නැට්ටෙන් අල්ලාගෙන ඒ කොළේ හොඳට ගවේෂණය කරලා බලනකොට මම දැකපු එක දෙයක් තමයි දළු වශයෙන් අට ගන්නකොටම මෝරණ කොළත් කාපාට වෙනකොලත් වේලෙනකොලත් මැරිලා පෝර වෙන ඒ දි รา පත් වෙච්ච කොළයත් මේක තුල නැද්ද තියෙනවා හැබැයි අපට පේන්නේ අර දලු ටික විතරයි ඔන්න ඔය මෝහය තමයි හදන්න තියෙන්නේ අපි මේ ලෝකයේ හැමදාම මේ සතරමා නිමිති වල දකින්නේ මෝහයන් අපේ ගෙවල් වල මිනිස්සු වයසට ගිහිල්ලා නැද්ද අපි සීයේ ආච්චි කිරියම්මේ කිරියත්තේ කියලා වයසක මිනිස්සු ඇසුරු කරලා නැද්ද? අපේ ගෙවල් වල අනන්ත අප්‍රමාණ ලෙඩ වෙලා නැද්ද? අපේ ගෙවල් වල අපි ඉන්න පරිසරවල මිනිස්සු මැරිලා නැද්ද? අපේ නෑදා ිතමිතුරන්ට අපේ පරිසරයේ මිනිසුන්ට ළමයි ඉපදිලා නැද්ද? එහෙනම් මේ සතරමා නිමිති නොදන්න කෙනෙක් මේ ලෝකේ නෑනේ. නොදකපු කෙනෙක් නෑනේ. අපි හැමෝම මේ සතරමා නිමිති දැක්කනම් මේ සතරමා නිමිති දැකලා නම් අපි මේ ලෝකේ ඉන්නේ. ඇයි මේගොල්ලෝ rahat වෙන්නේ නැත්තේ? පිරිණිවන් පාන්නේ නැත්තේ ඇයි? සංසාර විමුක්තිය මේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැත්තේ ඇයි? මගේ තපස් ජීවිතය තුළ මට තේරිච්ච එකක් තමයි අපි සතරමා නිමිති බලන එක පවා කලාවක් කරගෙන ඒක කොටස් අතරකින් දකිනවා එතනයි වැරද්ද මෙතන තියෙන්නේ කොටස් අතරක් නෙමෙයි එකයි මම මේ වේලිච්ච කොළය හතේ තියාගෙන මගේ ප්‍රඥාවෙන් මම දැකපු දේ පටවියක් නැහැ ආපෝවක් නැහැ වායෝවක් නැහැ තේජෝවක් නැහැ. එහෙම කියන එක මුලාවක්. මේ හැමතැනම තියෙන්නේ එකයි. එකම ධර්මතාවයයි. භාග්‍යතුන් වහන්සේ මේකේන අවබෝධයට එකඟද? සතරමා භූත ලෝකේ නෑ එකයි තියෙන්නේ කියන පණිවිඩයට උන්වහන්සේ එකඟතාවයේ දක්වනදවා කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ලෝකේ හැමතැනම තියෙන්නේ එකයි ඒක තමයි සුද්ධාෂ්ටකය. සුද්ධාෂ්ටකයක් නිසා තමයි මේ ලෝකෙ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් සතරමා භූතත් සුද්ධාෂ්ටකය නිසා ඇතගත් ඵලයන්. හැම නාම රූපේම ඵල ඒකට හේතුව සතරමා භූත. හැබැයි මේ සතරමා භූතත් ඵලයන්. ඒ සතරමා භූත නිර්මාණය කළේ සුද්ධාෂ්ටකය. එහෙනම් අපි මේ දකින මේ හැම සතරමා නිමිති තුලම එකම එක නිමිත්තයි තියෙන්නේ. ඒ නිමිත්ත තුල අර හතරම තියෙනවා. සුද්ධාෂ්ටකය තුල පටවි ස්වභාවය නැද්ද? තියෙනවා. ආපෝ ස්වභාවය නැද්ද? තියෙනවා. වායෝ ස්වභාවය නැද්ද? තියෙනවා. තේජෝ ස්වභාවය නැද්ද? ඒකත් තියෙනවා. එහෙනම් මේ දලු කොළය තුල මෝරපු කොළය නැද්ද? තියෙනවා. තියෙන නිසානේ කාලයක් යනකොට මෝරන්නේ. කාපාට වෙච්ච වයසට ගිය කොළේ නැද්ද? තියෙනවා. ඒ නිසානේ කාලයක් යනකොට එයා වයසට යන්නේ. වේලන කොළේ නැද්ද? ඒකත් තියෙනවා. ඒ තියෙන නිසා නේද කාලයක් යනකොට වේලෙන්නේ. ගැලවිලා ඒ මැරිලා බාගෙට දි รา පත් වෙච්ච කොළේ නැද්ද? තියෙනවා. ඒ නිසා නේද ඒ தත්වෙටපත් වෙන්නේ. මේ කොලේදියා දකින්නකොට සතරමා නිමිති එකට දකින්න පුළුවන් නම් එයා ඒ විමුක්තිය දන්න කෙනෙක්. එයා ඒ සසරෙන් නිදහස් වෙන කෙනෙක්. මෙන්න මේ කාරණාව එදා ඒ පළවෙනි දවසේ මට ස්පර්ශ වුණා. අපේ අත්දැකීමෙන් ඒක තේරුම් ගන්න පුළුවන් වුණා. එහෙනම් වනාන්තරයක ජීවත් වෙන අද අපේ ජීවිතය ගත්තාම මේ වගේ ගස්වල කොළ ලක්ෂ කීයක් අපේ ඇඟේ වදින්නදද අපේ නෙතට මිලියන කීයක් මේ වගේ කොළ ගැටෙන්නදද නමුත් එක කොළයකින්වත් අපි මේක දැක්කේ නෑ ස්පර්ශ කළේ නෑ අවබෝධ කළේ නෑ තපස් ජීවිතය කියලා කියන්නේ කටපාඩම් කරන එකක්වත් ඉගෙනගෙන පුරුදු කරන එකක්වත් නෙමෙයි පුරුදු කරන දේ තුලින් ඉගෙන ගැනීමක් අවබෝධ වෙන දේ මතකේ රැඳීමක් ඒමයි කටපාඩම් වෙන්නේ අවබෝධ වෙන දේ ප්‍රත්‍යක්ෂ වෙන දේ මතකේ රැඳෙනවා ඒ කියන්නේ යට කටපාඩම් වෙලා එහෙම නැතුව කටපාඩම් කරලා පුරුදු කරන එකක් නෙමෙයි එදා ඒ ගායට වාඩි වෙලා ඉන්නකොට හැම කොලයක් තුලම මේ සතරමා නිමිති තියෙනවා. හැබැයි එක නිමිත්තයි අපි දකින්නේ. වේලිලා තියෙන කොලේ, වැටිලා තියෙන කොලේ දැක්කම පිටනම් මැරුණා. හැබැයි ඉපදෙනකොට මේ දළු වෙනකොටම මෙයා කවදාරි වැටෙනවයි කියන එක ඒක තුල තිබුණා. ඒක අපි දැක්කේ නෑ. ඒ මෝහය නිසා අපට සංසාර විමුක්තිය හම්බ වුණේ නෑ. සෑම කොලයක් තුළම මේ පණිවිඩය තියෙනවා වාගේ අද අපේ දෛනික ජීවිතවල හැමතැනම හැම නාම රූපයක් තුළම මේ ධර්මතාවය තියෙනවා මගේ කුසගින්න නිවා ගන්න මට තිබිච්ච තැටියක් තිබුණා පාත්‍රයේ තරම් ඒක ගැඹුරු නෑ පාත්‍රෙන් දෙකක් පංගු දෙකෙන් පංගුවක් වගේ ගැඹුරුයි ඒ තැටිය දිහා බලනකොට ඒ තැටියත් මට කියනවා මගේ ළඟ සතරමා නිමිති තියෙනවා තාපසේනි මේ සතරමා නිමිති මාතුලින් දකින්න කියලා. ඒ පාත්‍රය හතට අරන් බලනකොට මේක නිර්මාණය වුණා. දැන් මේක පවතිනවා. කාලයක් යනකොට මේක දිරනවා, ලෙඩ වෙනවා. භාවිතාවෙන් විරහිත වෙලා මේක පොළොවට පස් වෙනවා, මරණයටපත් වෙනවා. මේ පාත්‍රය පව අපට මේ සතරම අනිමිති කියනවා. කයදියා බලනකොට මේ වස්ත්‍රය බොහොම පිළිවෙලයි. ඇයි මේක බොහොම මෑතකදී හදපු එකක්. හැබැයි කාලයක් යනකොට මේක පරණ වෙන්නේ නැද්ද? දි รา න් නැද්ද? ඉරෙන්නේ නැද්ද? පසුව භාවිතයෙන් තොර වෙන්නේ නැද්ද? චීවරේ නිර්මාණය වුණා. චීවරය පරණ වෙනවා. චීවරය ඉරෙනවා, කඩතොළු වෙනවා, ඒ කියන්නේ ලෙඩ වෙනවා. භාවිතෙන් තොර වෙනවා, මරණයටපත් වෙනවා. මේ චීවරය තුල පවා මේ කියන සතරමා නිමිති තියෙනවා. දැන් මගේ ඇස්වලට මේ හැම තැනින්ම සතරමා නිමිති පේන්න ගත්තා. හැම ගාකොලක්ම කතා කරනවා. හැම නාම රූපයක්ම කතා කරනවා. දකින්නේ මොනවද? ඒවා සතරමා නිමිති වශයෙන් දකිනවා. ලොකු ගාක් දකිනකොට ඉපදුනා ලොකු වුණා. දැන් වයසට ගින් තියෙනවා. දැන් මෙයා ලෙඩ වෙනවා. දැන් දි รา පත් වෙනවා. අරටුව දි รา පත් වෙනවා. බෙනයක් ඇදෙනවා. කඩන් වැටෙනවා. පොළොවට පස් වෙනවා. කාලයක් යනකොට එහෙම ගහක් නැහැ. පෘථුවිය ආවිස අවුරුදු බිලියන ගණන් කියලා ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි අවුරුදු බිලියන ගණන් පරණ ගස් තියෙනවද කියලා බැලුවාම අවුරුදු 1000ක් පරණ ගහක් හොයන්නත් හරි අමාරුයි. එහෙනම් 5000ක් පරණ ගහක් 10000ක් පරණ ගහක් කොහොමටත් හොයන්න බෑනේ. එහෙනම් මේ ලෝකේ මේ කියන ධර්මතාවය නේද හැමතැනම තියෙන්නේ. මේ දකින්න හැම දෙයක් තුළින්ම මේ සතරමා නිමිති අපට දකින්න පුළුවන් නම් විතරයි අපි ඒ කියන මාර්ගයේ යන බෝධිසත්වයෙක් බවට පත් වෙන්නේ. හැම බෝධිසත්වයෙක්ම මේක දකින්න ඕනේ. තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් පිරිණිවන් පෑම නම් එයාගේ අදහස එයා මේක දකින්න ඕනේ. එදා තාපසයෙක් වශයෙන් මම මේක දැක්කා. මගේ අත්දැකීමෙන් මම ඒක දැනගත්තා. මේ ලෝකයේ හැමතැනම හැම නාම රූපයක් තුළම මේ කියන සතර මා නිමිති තිබෙන බව පුරුල්ලන්ගේ ශබ්ද හැසෙනවා සත්තුන්ගේ ශබ්ද හැසෙනවා සුළං වලින් සෙලවෙන ගස් කොළන් වල ශබ්ද හැසෙනවා මේ හැම දෙයක් තුළම ශබ්දයකට වඩා සතරමා නිමිති මට එදා ඇසුනේ කුරුල්ලන්ගේ ශබ්ද නිර්මාණය වෙනවා. ශබ්දය පවතිනවා. වේගය අඩු වෙනකොට පෙනාලු වල උලන් අඩු වෙනකොට ශබ්දේ එයින්ම ඊලා වෙලා යනවා අඩු වෙලා යනවා. ශබ්දේ නැති වෙලා යනවා. දැන් මේ ශබ්දවල සතරමා නිමිති නෙමෙයිද තියෙන්නේ? හැම කුරුල්ලාගේ කටහඬක් තුලින්ම සතරමා නිමිති එදා ඇවුනා. ශබ්ද හටගන්නවා, පවතිනවා, දුර්වල වෙනවා, නිරෝධ වෙලා යනවා. හැම ස්පර්ශයක් තුළින්ම ස්පර්ශයක් අටගන්නවා ස්පර්ශයක් පවතිනවා ස්පර්ශය නිමා වෙනවා නැති වෙලා යනවා ඒ හැම දෙයක් තුළම මේ සතරමා නිමිති තියෙන්නේ මේ කියන ගස් කොළන් තුලින් අපට මේ කියන ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන් නම් අපගේ තපස් ජීවිතය ගොඩාක් සාර්ථකයි. ධර්මය කියලා අපි ලොකු දෙයක් හොයනවා. ධර්මය කියලා මහා විශාල දෙයක් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ධර්මය කියලා කියන්නේ එච්චර ලොකුවට උත්සාහ කරන එකක් නෙමෙයි. උත්සාහ නොකිරීම නිසා අවබෝධ වෙන එකක්. ධර්මය කියන එක හොයාගන්න එකක් නෙමෙයි. කිසිම දෙයක් හොයාගන්න නැති වුණාම හම්බ වෙන එකක්. නිවීම කියන්නේ වෙහෙසිලා නිවාගන්න එකක් නෙමෙයි. වේසමාංශ නොවි හිටියාම ඉබේ නිවෙන එකක්. අපි තාම මේ නිවීම හඳුරන්නේ නැහැ. අපේ ජීවිතවල මේ නිවීම කියන්නේ මොකද්ද කියන එක අපට තේරිලා නැහැ. නිවෙන්න උත්සාහ කරන කිසිම කෙනෙක් නිවෙන්නේ ඒක තමයි ඇත්ත. ඇයි නිවීම තුළ උත්සාහයක් තියෙන්න බෑ. විමුක්තියටපත් වෙන්න වෑයම් කරන කිසිම කෙනෙක් විමුක්තියටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ වෑයම තුළ පැවැත්මක් තියෙනවා. පීඩන කිසිම කෙනෙක් නිදහස් වෙන්නෙත් නැහැ. වෑයම් කරන කිසිම කෙනෙක් නිදහස් වෙන්නෙත් නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපට වැරදුනා කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ. මේ ලෝකයේ හැම නාම රූපයක් තුලම මේ ධර්මතාවය නම් තියෙන්නේ අපට කමඨාණක් නම් තියෙන්නේ නිවීමක් නම් තියෙන්නේ එහෙනම් මේ නාම රූප පිරිච්ච මේ ලෝකයේ තුල අපි ජීවත් වෙලා මෙච්චර කාලයක් නිවෙන්න නැතුව අපි මොනවද කරලා තියෙන්නේ? අපි එක දෙයක් කරලා තියෙනවා. ඒ දේ තමයි ස්වභාව ධර්මයා නිවීමට නිර්මාණය වෙලා තියෙනවා. හැම නාම රූපයක් තුළම නිවීම ධර්මයක් වශයෙන් පවතිනවා. ඒකෙන් නිවෙන්නේ නැතුව ඉන්න මම විශේෂ උත්සාහයක් දරලා තියෙනවා. මගේ විමුක්තිය මට නොලැබෙන්න මම මාන්සියෙන් මගේ ජීවිතේ නඩත්තු කරලා තියෙනවා. මෙන්න මේක තමයි මගේ ජීවිත කාලේ මම කරලා තියෙන්නේ. හැමදේ තුළම නිවීම තියෙනවා. මම නොනිවි ඉන්න. මම කමඨාන පුරුදු කරලා තියෙනවා. හැමතැනම ධර්මයේ තියෙන්නේ. ඒක නොතේරෙන්න මම ධර්මයක් වෙනම නඩත්තු කරලා තියෙනවා. වඩපු එක කිව්වාම නිවුණු එක කිව්වාම ප්‍රත්‍යක්ෂ කරපු එක කිව්වාම ඒක තමයි සත්‍ය මොකද්ද මේ වඩපු එක කියලා කියන්නේ? අපි මේ නාම රූප වලින් ඇති කරගත්තා වූ නිවීම මේ නාම රූප වලින් අපිට ඇති වුණු විමුක්තිය මෙන්න මේක තමයි ධර්මය. එදා මේ කොළවල ඒ ධර්මතාවය එදා අපේ ඇස්වලට ගැටුණ නිසා සිතට ඒක අවබෝධ වෙච්ච නිසා එදා මේ තාපසයා සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ ලෝකේ හැමතැනම ওই කතන්දරේමයි තියෙන්නේ. පසුවදා උදේ පිණ්ඩපාත යනකොට මිනිස්සු එනවා දැන් මට ඔක්කොම මිනිස්සු නෙමෙයි පේන්නේ සතරමා නිමිති. වයස කෙනෙක් එනවා. ඒ වයසක කෙනා දකින්නකොට එයාගේ තරුණ කාලේ මට පේනවා. එයා ඉපදිච්ච කාලේ මට පේනවා. එයා රෝගාතුර වෙන බවත් මට පේනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙන බවත් පේනවා. තරුණ කෙනෙක් දකින්නකොට ඉපදිච්ච එකක් පේනවා. මේ ළමයාත් පේනවා. වයසට යන බවත් පේනවා. ලෙඩ වෙන එකත් පේනවා, මැරෙන එකත් පේනවා. රාගයක් දැන් මේ වගේ මානසිකත්වයට ඇති වෙන්න පුළුවන්ද? ලෝභයක් මේ වගේ මානසිකත්වයට ඇති වෙන්න පුළුවන්ද? පරිගැනීමක්, ද්වේෂයක්, වෛරයක් අට ගන්න පුළුවන්ද? ඇයි අපේ සිත්වල තාම ලෝභ දේශ මොහ නැති වෙන්නේ නැත්තේ? කෙලෙස් නිරෝධ වෙන්නේ නැත්තේයි. ඒකට හේතුව තමයි අපි තාම විද්‍යාවෙන් පරිපූර්ණ වෙලා නැහැ. අපි මේ ලෝකය සම්පූර්ණ විද්‍යාවෙන් දකින්නේ අවිද්‍යාව තාම තියෙනවා. අවිද්‍යාවේ ප්‍රශ්න නිසා තමයි මේ ලෝභ දේශ මොහ රාග වෛර අපි තුල තාම පවතින්නේ මේක අවිද්‍යාවේ ප්‍රශ්නයක් සමහර අය ඇවිල්ලා කියනවා ස්වාමිනී අපට රාගේ තියෙනවා. අපට රාගේ නැති කරගන්න කමඨාණක් දෙන්න. මේ රාගය මැඩපවත්වා ගන්න අපට උපදේශයක් දෙන්න. ඒක වීලුවක්. ඒක ඇත්තටම බොළඳ කතාවක්. ඒක නුවණැත්තන්ගේ ප්‍රකාශයක් නෙමෙයි. ස්වාමිනී මාතුල රාගේ තියෙනවා දකින දකින හැම කෙනා පිළිබඳවම රාගික සිතුවිලි පාළ වෙනවා. ස්වාමිනේ අවිද්‍යාවට හේතුව නිරෝධ කරන ක්‍රමය කියන්න කවුරුත් එහෙම කියන්නේ ඒ අවිද්‍යාව කුමක්ද ඒක හඳුනා ගන්න මට උදව් කරන්න. ඒ අවිද්‍යාව විද්‍යාව කරගන්න මට පීඩ වෙන්න කවුරුත් එහෙම කියන්නේ තමන්ගේ අවිද්‍යාව නිසා තමයි වැරදි දැක්ම නිසා තමයි ලෝභ දේශ මොහ පවතින්නේ. ඒක නිවැරදි දැක්ම බවට පත් කරන්න ඕනේ. ඒ මිත්‍යා දිට්ඨිය වැරදි දැක්ම නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය බවට පත් කරන්න ඕනේ. ඒකට අපි මේ ලෝකේ ඇත්ත ඇත්ත ලෙස දකින්නට ඕනේ. කොමක් ඇද්ද ඒ ඇති දේ දකින්න ඕනේ. කොමක් නැතිද නැති දේ නැති සැටියට දකින්න ඕනේ. මෙන්න මේ නිවැරදි දැක්ම අපගේ ආයතන හයට නැත්තම් මේ භවයේ විතරක් නෙමෙයි කිසිම භවයක අපට නිවනක් නැහැ. එහෙම නිවන් දකින්න ක්‍රමයක් ලෝකේ නැහැ. එදා පිණ්ඩපාත යනකොට ඒ හැම මිනිසෙක්ම පිණ්ඩපාත දෙනකොට මං සතරමා නිමිති දැක්කා. පොඩි ළමයා දකින්නකොට පොඩි ළමයා තරුණකමත් එක්ක වයසට යන කමත් එක්ක රෝගාතුර වෙච්ච ස්වභාවයකුත් එක්ක මලමිනියකුත් එක්ක තමයි එයා පේන්නේ. වටපිටේ ඉන්න සෑම මිනිස්සෙක් දිහා බැලුවා හැම මිනිස්සෙක් තුළම මේ කියන සතරමා නිමිතිමයි පේන්නේ. සිත තුළ සතුටක් දැනෙනවද නැහැ? ඇයි ඒ සිත දිහා බලනකොට මේ අවබෝධය නිසා ඇතිවෙච්ච ප්‍රඥාව දිහා බලනකොට ඒ අවබෝධය පවා සතරමා නිමිති. ඒ අවබෝධය ඇති වුණා. ඒක පවතිනවා. ඊට වඩා එකක් ඇති වෙනකොට මේක නැති වෙනවා. ඒක මම දන්නවා. සෑම සිතුවිල්ලක්ම සතරමා නිමිති. හැම අදහසක්ම සතරමා නිමිති. හැම ගවේෂණයක්ම සතරමා නිමිති මේක කොහොමද වෙන්නේ කියලා බලන්න පටන් ගන්නකොට ඉපදුනා බලනකොට පවතිනවා ඒක තුලින් කලකිරෙනකොට එපා වෙනකොට දැන් ඒක ලෙඩ වෙනවා අනේ වැඩක් නෑ නිකන් බොරුවට කාලේ කනවා කියලා අත්හරිනකොට ඒ ගවේෂණය මරණයටපත් වෙනවා දැන් මේ ගවේෂණයක් තුල පවා සතරමා නිමිති තියෙනවා අපේ දැනුම් අවබෝධ හැම එකක්ම සතරමා නිමිති. ඇති වෙලා පැවතිලා කඩතොළු වෙලා නැති වෙලා යනවා. ඒකනේ අමතක වෙන්නේ. අමතකුණා කියන්නේ ඒක මැරුණා. ඒ අවබෝධය මැරුණා. ඒ දැනුම මැරුණා. ඒ මතකය මැරුණා. සතුටකුත් නැහැ. දුකකුත් නැහැ. මොකද්ද එකක් උම්මත්තකේ කුණා වාගේ නාම රූප නැතුව අර විශ්වතරලේ අවකාශයටපත් වුණා වාගේ. පාත්‍රය දිහා බලනකොට බතුත් තම්බෙලා ව්‍යංජනත් තම්බෙලා. හැබැයි මේ ව්‍යංජන දිහා ඒ ආහාරය දිහා බලනකොට ඒ දානේ දිහා බලනකොට ඒ ආහාර පවා සතරමා නිමිති කියන එක තමයි මම දැක්කේ. ඒ සෑම ආහාරයක්ම සෑම කොටසක්ම සතරමා නිමිති කියනවා. දැන් ආහාරයක් වශයෙන් අපි නිර්මාණය වුණා. දැන් මේ ආහාරය පාත්‍රය තුල පවතිනවා. මේවා අනනකොට, කඩනකොට, පොඩි කරනකොට, විකනකොට ලෙඩ වෙනවා, රෝගාතුර වෙනවා. ජීර්ණය වුණාම අසුචි බවටම මරණයටපත් වෙනවා. ඒක ඉවර වෙනවා. එහෙනම් මේකින ආහාර තුල පවා හට ගැනීමක් පැවතීමක් විනාශ වීමක් නැතිවීමක් නැද්ද තියෙනවා පාත්‍රය පුරාවටම තියෙන සෑම ව්‍යංජනයක් තුළම ආහාරයක් තුළම මේ සතරමා නිමිති පෙනුණා. එදා බෝධිසත්වයෝ සතරමා නිමිති දැකලා ගීගේ නික්ම වුණා. අද අපි මේ සතරමා නිමිතිවලම ඉපදිලා සතරමා නිමිතිවලම ජීවත් වෙලා සතරමා නිමිතිම පරිභෝජනය කරලා වයසට ගිහිලා මරණයටපත් වෙනවා කිසිම මාර්ගඵලයක් නැහැ කිසිම අවබෝධයක් නැහැ සමහර විට සතරමා නිමිති ඕනවට වඩා ලැබිච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් විය ඇති මේක බෝධිසත්වයන්ට එක සතරමා නිමිති අම්බ වුණා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපට සතරමා නිමිති ලක්ෂයක් හම්බෙච්ච නිසා එක ඵලයක්වත් නැහැ. ඇයි? සතරමා නිමිති ඕනුවට වඩා හම්බෙලා. මේ මිනිසත් භවය කොමත් වයසට යනවනම් ලෙඩ වෙනවනම් ඒ කාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවනම් මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැත්නම් මැරෙනක ස්ථීර වශයෙන් අපි දන්නවනම් ඇයි අපේ ඇස කන දිව නාසය සමසිතෙන් මේ කියන සතරමා නිමිති අපි දකින්නේ නැත්තේ අපි වාසය කරන ස්ථානය සතරමා නිමිති නෙමෙයිද හදලා සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා පූජා කරනකොට තිබිච්ච අලුත්කම ඒ නම්‍යශීලී භාවය ඒ දකුම්ගලු ගතිය දැන් අපට නෑ නේද? ඒවා ක්‍රමානුකූලව ජීර්ණය වෙලා ඒවා වයසට ගිහිල්ලා වාලේ තෙමෙනවා දොර හරියට වැයෙන්නේ අගුල් වැටෙන්නේ තද වෙලා හැඳ පැත්තක් හැල වෙලා කොට්ටමෙට්ට පරණ වෙලා දැන් මේවා ලෙඩ වෙලා නැද්ද හැම එකක්ම ලෙඩ වෙලා දොර ලෙඩ වෙලා වහන්න බෑ වාලේ ලෙඩ වෙලා තෙමෙනවා. පරිසරයේ ලෙඩ වෙලා හැමතැනම වලවල් ඇරිලා. කාලයක් යනකොට කුටියක් නැහැ, මමත් නැහැ. දැන් මරණයටපත් වෙලා කඩම් වැටිලා. මේ කුටිය දිහා බලනකොට මේ කුටිය තුලින් සතරමා නිමිති හැමදාම දකිනවනම් ඒ තාපසයා ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පානවා. එයාට නැවත ඉපදෙන්න බෑ. තරුණ කෙනෙක් දැක්කාට තරුණ කෙනා තුල සතරමා නිමිතිම දකින්න ඕනේ. ඉපදීම දකින්න ඕනේ. දැන් වර්තමානයේ ඉන්න තරුණ කෙනා දකින්නට ඕනේ. වයසට ගිය කෙනා දකින්නට ඕනේ. ලෙඩ වෙච්ච ලෙඩා දකින්නට ඕනේ. මරණයටපත් වෙන මිනිය දකින්නට ඕනේ. කවදාවත් කෙලෙසයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ලෙඩ වෙච්ච කෙනාට පෙම්බෙදෙන්නේ නැහැ කවුරුන්. වයසක කිරියම්මා කෙනෙකුට පෙම්බෙදෙන්නේ නැහැ කවුරුන්. මලමිනියට කසාද බඳින්න තරම් මානසිකත්වය ලෝකේ කාටවත් ඇදිලා නැහැ. මෝචරීට ගිහිල්ලා මලමිනියක් අරගෙන ගිහිල්ලා විවාහලේ කම් ළඟට ගිහිල්ලා එහෙම කසාද බඳින කෙනෙක් අපි අහලත් නැහැ. එහෙම කිසිම තැනක සඳහන් වෙලත් නැහැ. මලමිනිය එක දීගේ යන්නේ එහෙනම් අපි මේ දකින හැම රූපයක් තුලම ඒ සතරමා නිමිති දකිනවා නම් අතරවෙනි නිමිත්ත මලමිනිය නේද? එහෙනම් මලමිනියට ආදරයක් ඇති වෙන්නේ නැහැ. සෙනෙහසක් ඇති වෙන්නේ රාගයක් ඇති වෙන්නේ ලබා ගන්න විඳින්න තෘෂ්ණාවක් අටගන්නෙත් නෑ හේතුව අපි ඒ සතරමා නිමිති තුලින් ලෝකයෙන් නිදහස් වෙලා හැම කාරණාවක් තුලම හැම ශබ්දයක් තුලම හැම ගන්ධයක් තුලම හැම හිරියාවක් තුලින්ම මේ සතරමා නිමිති දකින්නට ඕනේ එදා දවස මගේ ජීවිතයේ අද වගේ මතකයි කියලා කිව්වේ හැම විනාඩියක්ම මං ඒ තපස් ජීවිතේ භුක්ති විඳා හැම මොහොතක් ගානේ වැටහීමේ අවබෝධ මං ස්පර්ශ කරලා බැලුවා මොකද්ද මේක තුල ඇත්තටම තියෙන්නේ මොකද්ද මේ ලෝකෙට වෙලා තියෙන්නේ මොකද්ද මේ ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ පෝසත් වෙනවා වෙනවා කියලා පෝසත් වෙච්ච කෙනෙක් ඉන්නවද එහෙම කෙනෙක් නැහැ. සතුටු වෙනවා සතුටු වෙනවායි කියලා සතුටු වෙච්ච කෙනෙක් ඉන්නවද එහෙම කෙනෙකුත් නැහැ. ගොඩාක් ඖෂධ જાති අරගෙන තෙල් කන් නැතුව සීනි කන් නැතුව බොහොම පරිස්සමෙන් නිරෝගිමත් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා බැලුවම එහෙම කෙනෙකුත් නැහැ. මැරෙන්නේ නැති කෙනෙකුත් නැහැ. ඉපදෙන්නේ නැති කෙනෙකුත් නැහැ. වයසට යන්නේ නැති කෙනෙකුත් නැහැ, ලෙඩ වෙන්නේ නැති කෙනෙකුත් නැහැ. මොකද්ද මේ ලෝක සත්‍යයටම වෙලා තියෙන්නේ? මොකද්ද මේ ලෝකයේ පවතින ධර්මතාවය? ඇයි මේ ලෝකිට මේම එකක් වෙලා තියෙන්නේ? මේ නාම රූප වල මේ ක්‍රියාකාරීත්වය තුළ මොකද්ද මේ විශ්වයේ සිදු වෙන්නේ? මොකද්ද මේක තුළ තියෙන අභිරහස? එදා ඒ ගායට වාඩි වෙලා මා තුළ ඇතිවෙච්ච ප්‍රශ්න මේවා. ඒවා එකින් එකට ගවේෂණය කරගෙන යනකොට පෘථුවියේ භ්‍රමණයේ වේගය නිසා ක්‍රියාවලියක් ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රියාවලිය නිසා අට ගැනීමකුත් පැවැත්මකුත් න්‍යාෂ්ටියට හැමදේම හැදෙන නිසා ශේවීමකුත් සේවීම නිසා ජීර්ණේ විලා දි รา පත් වීමකුත් මේකේ පවතිනවා. එහෙම එකක් නිර්මාණය වෙලා ඒක තමයි සතරමා නිමිති. පෘථිවිය භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙන නිසා ක්‍රියාවක් ඇති වෙනවා ක්‍රියාවක් තිබුණ නිර්මාණයක් වෙන්නම එපාය ක්‍රියාවක ප්‍රතිඵලයේ නිර්මාණය නිර්මාණයක් ඇති වුණාම පවතිනවා භ්‍රමණය වෙන නිසා න්‍යාෂ්ටියට හැදෙනවා හැදෙන නිසා නිර්මාණයේ ශක්තිය ෂේ වෙනවා ෂේ වෙන නිසා ඒක කඩතොළු වෙනවා පරණ වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා දි รา පත් වෙනවා. ශක්තිය නැත්තටම නැති වුණාම හැමදේම විනාශ වෙලා යනවා. මේක තමයි සතරමා නිමිති වල තියෙන අභිරහස. එහෙනම් මේ ලෝකෙ මොකවත් අපට දීර්ඝ කාලිනව තියන්න බෑ. එහෙම දීර්ඝ කාලිනව තියෙන්න ඕනේ නම් පෘථිවිය භ්‍රමණය වෙන එක නවත්තන්න ඕනේ. භ්‍රමණය වෙන එක නැවතුවොත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම නිකන් ගස්ගල් වාගේ නවතිනවා. ක්‍රියා විරහිතයි. දැන් ක්‍රියා විරහිත වෙච්ච කෙනෙකුට නිවනක් තියනවද? නිවන් දකින්න ක්‍රමයක් තියනවද? ක්‍රියාවක් තියෙන්න එපායි. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. එහෙනම් භ්‍රමණය වෙන එක නැවතුවාම මිනිස්සු මැරෙන්නේ වයසට යන්නේ ලෙඩ වෙන්නේ හැමදේම නවතිනවා. හැබැයි ඒක ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. පෘථුවිය නවත්තනවා කියන එක මේ ලෝකේ බුදුවරුත් නොකරපු එකක්. ඒක කරන්න බෑ කාටවත්. ඇයි මේ අවකාශය තුල මේක රඳවන්න ඕනේ නවත්තන්න. අවකාශය තුල රඳවන්න තැනක් නෑ. නිමක් නැති කොනක් නැති කිසිම කෙනෙකුට ආරම්භයත් අවසානයත් කියන්න බැරි මේක දිගපළල බුදුවරුත් කියන්නේ නැත්තම් මේක කියන්න කෙනෙක් නැහැ මේ තරම් අසීමිත අවකාශය තුල රඳවන්න තැනක් නැත්නම් දැන් පෘථිවිය නවත්තන්නේ කොහමද? අඩයක් අබයක් පියන්නේ කොතනද? තියන්න තැනකුත් නැහැ, තියවන්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් පෘථිවි භ්‍රමණ වේගය කියන එක විතරක් නෙමෙයි මේ ක්ෂීර පතේ තුල තියෙන සියලුම ග්‍රහයන්ගේ භ්‍රමණ වේගය අපට නවත්තන්න බෑ. හැම එකක්ම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන වේගයට අනුව ක්‍රියාවලියක් ඇති වෙනවා. ඒ ක්‍රියාවලියට අනුව නාම රූප නිර්මාණය වෙනවා. ඒ නාම රූප ක්‍රියාවලිය නිසා පැවැත්මකට භාජනය වෙනවා. හැම ග්‍රහයක්ම න්‍යාස්තියට තමන්ගේ ශක්තිය ඇද ගන්නකොට මේකින නාම රූප වල ශක්තියක් න්‍යාස්තියට හැදෙනවා. භ්‍රමණය නිසා සේ වෙනවා, විසිරිලා යනවා. ඒ නිසා වයසට යනවා, ලෙඩ වෙනවා. ඒ නාම රූප වල පැවැත්මට අවශ්‍ය ශක්තිය නැති වුනාම මරණයටපත් වෙනවා. භෞතිකයේ ජීරණයටත් දි รา පත් වීමටත්පත් වෙනවා. දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ ලෝකේ කොහෙවත්. එකම උත්තරය තමයි මේ කියන ක්‍රියාදාමෙන් නිදහස් වීම. දීර්ඝායස ඉන්න කියලා අපි කොච්චර වේසුවත් මේ පෘථිවියේ භ්‍රමණ වේගයට අනුව උඩරිම ඉන්න පුළුවන් ආයුෂ ලක්ෂයයි. එතනින් යාට ජීවත් වෙන්න බෑ. එහෙම ක්‍රමයක් නෑ ලෝකේ. යම් කිසි තලයක් භ්‍රමණය වෙන වේගයට අනුව ඒ ෂය වෙන වේගයට අනුව ජීවියෙක්ගේ ආයුෂ තීරණය වෙනවා. පෘථුවියේ ඒ වෘත්තයේ සම්පූර්ණම ධාරිතාව අංශක 360යි. එක වටයක් සම්පූර්ණයෙන්ම කරකෙන්න පැය 24යි. 24 300ටෙන් බෙදුවාම 15යි. ඒ කියන්නේ විනාඩියකට තප්පර 60යි උෂ්ම 15ක් ගත්තොත් ආයුෂ 120යි මේ දැන් වර්තමානයේ භ්‍රමණ වේගයට අනුව එහෙනම් මේකේ භ්‍රමණ වේගය පැයකට 100ක් වගේ අඩු කෙරුවොත් උපරිම ඉන්න පුළුවන් ලක්ෂයයි එහෙනම් ඒ ලක්ෂයට පස්සේ මරණයක් සිද්ධ වෙනව නේද? එහෙනම් කොච්චර අපි නොමැරී ඉඳ දුවත් දීර්ඝායස ගන්න බැලුවත් මේ පෘථිවියේ උඩරිම ඉන්න පුළුවන් ලක්ෂයයි ඊට වඩා ඉන්න බෑ. අනිත් ග්‍රහයන්ට සාපේක්ෂව මේකේ ලක්ෂයයි. සමහර ග්‍රහයන් වල අවුරුදු 20000 50000 60000 ලක්ෂයක් මිලියනයක් ඕම ආයස තියෙනවා. හැබැයි අපිට මේ පෘථිවියට සාපේක්ෂව උපරිම ලක්ෂයයි ඉන්න පුළුවන්. දැන් වර්තමාන භ්‍රමණ වේගයට අනුව 120යි. පස්පව් කෙරුවා මේක 40 50 60 ඉවරයි. පස්පව් වලින් වැළකීච්ච කෙනා තමයි 90ක් 95 100ක් 110ක් වෙනකන් යන්නේ. පස්පව් කරනවා කියලා කියන්නේ ප්‍රාණඝාත කරනවා, ඔරකම් කරනවා, අනාචාරය ඇසිරෙනවා, සුරාව ගන්නවා, අසත්‍ය ප්‍රකාශ කරනවා. මෙන්න මේ කියන පස්පව් කෙරුවාම අර 120 භාගයකින් අඩු වෙනවා. දැන් අපේ වර්තමාන தත්ත්වය දැන් අපට හොඳට තේරෙනවා ඇති. අපි පස්පව් කරන කට්ටිය නම් පන්සිල් රකින්න නැති කට්ටිය නම් අපේ ආයුෂ උපරිම 60ක් 70කට සීමා වෙලා. රාත්‍රියේ පැය 12ක් නිදිනම් අපේ ආයුෂ අර කියන 60ත් භාගයක් ඉවරයි නිදි. 30ක් ඉවරයි 30යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පැය 12න් පැය 8ක් 10ක් විතර රස්සාවට ගියාම අපි ගෙදර ඉන්නේ ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් ගත කරන්නේ දවසකට පැය 3ක් හෝ 4ක්. උපරිම ගණන් අදලා බලමු අවුරුදු 3යි. ඇත්තටම අවුරුදු 3කට රස කසාදයක් අවශ්‍යද? ගෙවල් හදන්න කාලයක් තියනවද? උමං ආරන්න වෙලාවක් තියනවද? රට රාජ්‍ය වලට ගිහිල්ලා හම්බ කරලා එකතු කරලා බැංකු පුරවන්න කාලයක් තියනවද? නිරෝගිමත් වෙලා ඉන්න ඖෂධ කොටන්න වෙලාවක් තියනවාද? අවුරුදු 3යි. මේකෙන් අපි දත් මදින්න ඕනේ. කොණ්ඩේ රවුල් කපන්න ඕනේ. ඇඳුම් හොදන්න ඕනේ, පාටි වලට යන්න ඕනේ, මගුල් ගෙවල් වලට යන්න ඕනේ, බේත් ගන්න යන්න ඕනේ. ඇඳුම් පැළඳුම් මාන්න ඕනේ, වඳින්න ඕනේ, හොදන්න ඕනේ, වේලන්න ඕනේ, නවන්න ඕනේ, මදින්න ඕනේ. යානවාන වලට නඩත්තුව ගෙවන්න ඕනේ. දැන් මේ පැය අතර මේ කියන කතන්දර ටික කළාම හැත්තටම අපි වෙනුවෙන් අපි ජීවත් වෙලා තියෙන්නේ එක ආයුස් කල්පයකට සාමාන්‍යයෙන් පැය පහක් වගේ. මේ පැය පහක වින්දනයට තමයි මේ මිනිස්සු රටේ නැති අනාචාර වැඩයි දුස්සිරිත් වැඩයි කරන්නේ. මේක තමයි මිනිසෙකුගේ සත්වයේ වර්තමාන తত্ত্বය. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් Tamanගේ යථාර්ථයේ සැබෑව ඒ නිවැරදි දැක්ම Tamanට ආවනම් කිසිම කෙනෙකුට ඉන්සා කරන්න ඒක ඉන්සා කරන්න වෙලාවක් නැහැ. අනුන්ගේ ඉඩම් වල මායිම් වෙනස් කරන්න ඒක වෙනස් කරලා නඩු කියන්න කාලයක් නැහැ. වෙනත් භාර්යාවක් තවත් කෙනෙක්ගේ ස්වාමි පුරුෂයෙක් අයිති කරගන්න හේතුව අයිති කරගෙන නඩත්තු කරන්න වෙලාවක් නැහැ. අපේ ජීවිතේ අපට කරන්න කිසිම දෙයකට වෙලාවක් ඉතුරු වෙලා නැහැ. එහෙම තියෙද්දි අපි නිදි මරාගෙන ඒ අත්‍යවශ්‍ය කාලය මිනිසත් භවයේ අර්ථය නිවන් දැකීම නිවීම පිණිස ලැබිච්ච ආයුෂ කැප කරලා අපි අනවශ්‍ය දේවල් කරනවා ඇත්තටම අපි දන්නේ නැහැ මේ හැම දෙයක්ම අපිට අකටයුත්තක් මේ කරගන්නේ අද අපි ජීවත් වෙන මේ පොළවේ අපේ ආයස හඩුනේ වෙන කවුරුත් නෙමෙයි. අපට පිටසක්වල ජීවීන් ඇවිල්ලා අපට ඌණියම් කළේ නෑ. අපට කොඩි වින බන්ධන කරලා අපට මේ පුංචි පුංචි කුප්පි වල දාලා වල දාලා ගිහිල්ලා නෑ මේ පොළවේ. ඒ හැම ඌණියමක්ම අපි කරගෙන තියෙන්නේ. වායු ගෝලයේ තියෙන මේ තරංගවල භ්‍රමණ වේගය වැඩි නම් පෘථිවිය භ්‍රමණ වේගය වැඩි වෙනවා. පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි නම් න්‍යාස්තියට හැදෙන ප්‍රමාණයත් පෘථිවියෙන් එළියට විසිරෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒකට අනුව ආයස අඩු වෙනවා. එදා ලක්ෂයක් තිබිච්ච ආයස ක්‍රමානුකූලව අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අද 60 70ට ආවේ අපේ පස්පව් නිසා අපේ දුස්සිරිත් නිසා අද භ්‍රමණ වේගය වැඩි වෙලා එහෙනම් අපි හැමෝම සිල්වත් වෙලා ගුණයාපත් වෙලා ලෝකයේ කිසිම සත්වයකගේ සිතට කයට දුක් දෙන්නේ නැහැ කියන මානසිකත්වයටපත් වුනොත් අපි හැමෝම අනිත්‍යයට ඉන්සා පීඩා නොකර ජීවත් වෙන්න දක්ෂ වුණොත් දැන් මේ වායුගෝලයේ පීඩනය අඩු වෙනවා මේ තරංගයේ පීඩනය අඩු වෙනවා එතකොට භ්‍රමණ වේගය අඩු වෙනවා න්‍යාස්තියට හැදෙන ප්‍රමාණයත් පෘථිවියෙන් එළියට විසිරෙන ප්‍රමාණයත් අඩු වෙනවා ආයස 60 70 100 150 200 300 500 වෙලා මේක 10000 15000 20000 වෙනකම් දීර්ඝව පවතිනවා. එහෙනම් මේ ලෝක සත්‍යයගේම විනාශය පන්සිල් වල මුල අපි පස්පව් කරනවායි කියලා කියන්නේ අපි විතරක් නෙමෙයි විනාශ වෙන්නේ මේ මුළු විශ්වයම විනාශ වෙනවා පෘථුවියම ඉවරයි එක්කෙනේ පන්සිල් රකින්නවයි කියලා කියන්නේ එයාත් ආරස්සා වෙලා මුළු විශ්වයම ආරක්ෂා කරනවා කියන එක තමයි. ඒ නිසා තමයි විනයට සීලයට මේ තරම් බුදුවරු වැදගත්කමක් දීලා තියෙන්නේ. සිල් රකින්න විනයට අනුව ඉන්න කියලා කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. අද අපි හැමෝම මේ කාරණාව තේරුම් අරගෙන පුළුවන් විදියට මේ පංචශීලය ආරක්ෂා කරන්නට ඕනේ. අපිට විතරක් නෙමෙයි මේ ලෝකෙටම යහපත කරන්න අපට අවස්ථාවක් ලැබිලා අපි ජීවත් වෙලා අනිත් අය ජීවත් කරවන්න අපට විශේෂ වාසනාවන්ත අවස්ථාවක් උදා වෙලා පන්සිල් රකින්නට ඕනේ සීලයෙන් යුක්ත වෙන්නට ඕනේ පතිවත පිරිසිදුව තබා ගන්නට ඕනේ දුසිරිත් වලින් වැළකෙන්නට ඕනේ හැම මොහොතක් ගානේ අනිත් අයට කරදර නිසා නොකර ජීවත් වෙන්න දක්ෂ වෙන්නට ඕනේ. මෙන්න මේ කාරණාව තුලින් අපට පුළුවන්කම ලැබෙනවා ලෝකෙටම යහපත කරන්න. ලෝකෙටම යහපත වෙනකොට මමත් මේ ලෝකේ ජීවියෙක් වශයෙන් මටත් යහපත වෙනවා. තපස් ජීවිතය තුළ අපගේ අත්දැකීම් අපි අනිත් අයත් එක්ක බෙදාගන්නේ ඒ අයත් ඒ තපස් මානසිකත්වයටපත් වෙන්න ඕනින්දා ගීපැවිදි හැමෝම තපස් ජීවිතයක් ගත කරන්න ඕනින්දා මානකමම අවශ්‍ය නැහැ තපස් ජීවිතය ගත කරන්න. gedaraka හිඳලත් මේ තපස් ජීවිතය ගත කරන්න පුළුවන්. තාපසයෙක්ගේ මානසිකත්වය හදාගත්තාම වස්ත්‍රය එතන වැදගත් වන්නේ නැහැ. එයා මනසින් තාපසයෙක් වෙලා ඉවරයි. එදා ගායට වාඩි වෙලා ගාදියා බලනකොට ඒ සෑම කොළයක් තුලින්ම සතරමා නිමිති දැකපු මේ තාපසයා තමයි මේ හැමතැනම ඉන්නේ. මටත් මේ ඉන්න මිනිසුන්ටත් අතර කිසිම වෙනසක් නැහැ. හැමෝටම එකම ඇටමස්ලේ නාර හැමෝටම එක විදිහටම තේරුම් ගන්න පුළුවන්. ඒ අවබෝධය තියෙනවා. මිනිසත් බව ලැබපු හැමෝටම රාත්තරලා පිරිණිවන් පාන්න ඒ සුදුසුකම තියෙනවා. දක්ෂකම මත තමයි අපි ඉස්සර වෙන එකත් ප්‍රමාද වෙන එකත් තීරණය වෙන්නේ. අපි හැමෝම දක්ෂ වුණොත් මේ කියන කිසිම දෙයක් තුළ හරයක් නැහැ. මේ සෑම දෙයක් තුළම අනිත්‍ය වෙන ස්වභාවයක් තියෙන්නේ. අනිත්‍ය වෙන දෙයක් නඩත්තු කරන්න ගත්තාම විඩාවක් ඇති වෙනවා. ඒකට දුක කියලා කියනවා. එහෙනම් මේ දුකක් තමයි අපි නඩත්තු කරන්නේ. ලස්සනයි ලස්සනයි කියලා බැඳගත්තා. හැබැයි ඒ කාන්තාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ හෝ ලස්සන තිබුණද? 60 70 වෙනකොට කොඳුවට peelේ හැඹරිලා හැරමිටකුත් අරගෙන කෙල වැක්කිරෙනවා දාඩිය ගඳ කෙස් ටික පැයිලා සෙම හැදිලා කබ හැදිලා කොටු හැදිලා දැන් මොකද මේ ලස්සනවල තියෙන්නේ මොකවත් නැහැ මාලිගා අපිට මාලිගා හදනවා. හැබැයි මේ පෘථිවිය ආරම්භයේ ඉඳලම ඔය වගේ මාලිගා හැදුවා, පවුරු හැදුවා, ආරක්ෂක වැටවල් හැදුවා. හැබැයි එකක්වත් දැනට නැහැ. එහෙනම් මේ හදන එකත් පවතින්නේ මෙන්න මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා ජීර්ණය වෙලා ඇති වෙලා පැවතිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙලා නිරෝධ වෙලා යන ක්‍රමවේදයක් මේක තුල තියෙන්නේ. මෙන්න මේ සතරමා නිමිති ජීවත් වෙන හැම මොහොතක් ගානේ දකින්නට ඕනේ. අපි මේ පෘථිවිය ගත කරන හැම තප්පරයක් ගානේ සතරමා නිමිති අපගේ සිත ස්පර්ශ කරන්නට ඕනේ. ඇසෙන් දැකෙන හැම රූපයක් තුළම මේ ඇති වෙලා පැවතිලා ජීර්ණය වෙලා විනාශ වෙන මේ සතරමා නිමිති ස්පර්ශ වෙන්නට ඕනේ. මිනිස්සු බයිනවා, අපාස කරනවා, නිඳා කරනවා. ඒ හැම නිඳාවක්ම නිර්මාණය වෙනවා, අපාසයක්ම නිර්මාණය වෙනවා. චෝදනාවක්ම නිර්මාණය වෙනවා. ඒක පවතිනවා. අවබෝධය ඇති වෙනකොට ඒ නිඳාව කඩතොළු වෙනවා. අපාසයේ කඩතොළු වෙනවා. මොකද්ද කඩතොල්ල? පෙර සංසාරේ මම බැනප එකක් නෑ වුනේ. දැන් මට බින්දා කලයි කියන වෛරය කඩතොළු වුණා. දැන් ඒ වෛරය නෑ. මට අපහාස කළා. නෑ මම කරපු අපහාසය මට මෙයා පූජා කළා. අන්න ඒ අපහාසය කඩතොළු වුණා. ඒක ලෙඩ වුණා. අවබෝධය තුලින් ඒක නිරෝධ වෙනවා. ඒ බැනපු කෙනා දැක්කාම අපි ආචාර කරනවා, নমස්කාර කරනවා. ඇයි? මගේ කර්මය මට ගෙවන්න උදව් කරපු කල්යාණ මිත්‍රයෙන්. එහෙනම් මේ ඇයෙන හැම සබ්දයක් තුළින්ම ඒක යහපතක් වුණත් යහපත තුලිනුත් අපි සතරමා නිමිති දකින්නට ඕනේ. අයාපත තුලිනුත් සතරමා නිමිති දකින්නට ඕනේ. ඒ යහපත හයාපත කියන කාරණා දෙක තුලම සතරමා නිමිති දකින්න පුළුවන් නම් අපිත් ඒ තාපසයා බවට පත් වෙලා ඉවරයි. මම්මගේ තපස් ජීවිතය තුළ ඒක අත්දැකීමෙන් ලැබුවා. ඒ හැම දෙයක්ම මගේ ඇස කන දිව නාසය සමසිතෙන් ස්පර්ශ කළා. මම කැමති ඒ අවබෝධය ලබනවාට නෙමෙයි ඊටත් වඩා ගැඹුරු අවබෝධයක් ඔබ වහන්සේලා ලබනවාට මේ ගීපින්වතුන් සියලු දෙනාම ලබනවාට ඒ නිසා තමයි මේ අත්දැකීම තපස් අත්දැකීම අපි බෙදාගන්නේ. පේන හැම දෙයක් තුළම තියෙන්නේ ඇති වෙලා පැවතිලා ජීර්ණ වෙලා විනාශ වෙලා යන ධර්මතාවයන්. ඇසෙන හැම ශබ්දයක් තුළම තියෙන්නේ ඇසිලා පැවතිලා කාලයකින් එක ක්‍රමානුකූලව කඩතොළු වෙලා ජීර්ණ වෙලා අමතක යන ක්‍රමවේදයක් මෙච්චර කාලයක් අපි ආහාර ගත්ත රස අපට මතක තියෙනවද අපගේ ලෙඩ රෝග අපට මතක තියෙනවද ස්පර්ශයන් මතක තියෙනවද අපට තේරිච්ච දේවල් අවබෝධ වෙච්ච දේවල් මතක තියෙනවද වැඩි ඕනේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා කටපාඩම් කරපු දේවල් මතක තියෙනවද? මොකවත් නැහැ. මතකය පවා දැනුම පවා සතරමා නිමිත්තං හැති වෙනවා පවතිනවා කාලයක් යනකොට කඩතොළු වෙලා පොඩ පොඩ අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා එදා කටපාඩමින් කියපු දේවල් මතකෙන් කියපු දේවල් අද ගොඩාක් දුරට කියන්න බෑ පැටලෙනවා. ඒවා කඩතොළු වෙලා, ලෙඩ වෙලා. එහෙනම් ආයතන 6 තුලම තියෙන්නේ සතරමා නිමිති. හැම මොහොතක් ගානේ අපි ස්පර්ශ කරන්නේ සතරමා නිමිති. හැම මොහොතක් ගානේ අපේ ආයතන ගනුදෙනු කරන්නේ සතරමා නිමිති. මේ සතරමා නිමිති තුල තමයි අපි අපේ ජීවිතය ගත කරන්නේ, ගෙවන්නේ. මෙන්න මේ අවබෝධය අපට පැමිණියොත් හැම මොහොතක් ගානේ මේ කියන හැම නාම රූපයක් තුළින්ම මේ කියන සතරමා නිමිති දකින්න පුළුවන් නම් බැඳීම් කඩන්න දෙයක් නැහැ. හේතුව කඩන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. හැලීම් වලින් නිදහස් වෙන්න දෙයක් නැහැ. ඇයි ඇලෙන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. අත්තරින් අවශ්‍ය නැහැ. හේතුව අත්තරින්න මොකවත් අපි ළඟ නැහැ. මෙන්න මේ ධර්මතාවය තමයි අපේ වර්තමාන ජීවිතය තුළ අපි වඩන්නට ඕනේ. පුංචි ළමයෙක් එනකොට ඒ ළමයා අපේ ළඟට ඇවිල්ලා ආදරෙන් කතා කරනකොට අපිට සෙනෙහසක් ආදරයක් ඇති වෙනවා. මේක ගොඩාක් කිරියම්මලා කිරියත්තලාට තියෙන ප්‍රශ්න. අම්මලා තාත්තලාට තියෙන ප්‍රශ්න. හැබැයි මේ දරුවා වයසට යන බව අපට පේනවනම් ලෙඩ වෙලා උත්පල වෙනවක පේනවනම් මරණයටපත් වෙලා මිනි පෙට්ටියේ ඉන්නවා පේනවනම් දැන් ඒ සෙනෙහස ඇති වෙනවද? ඒ ආදරය ඇති වෙනවද? ඒ උරතල් වචන වලට අපි වටිනාකමක් දෙනවද? කිසිසේත්ම නැහැ. ඇයි මේ කිරිසප්පයා පුංචි කෙනෙක් විතරයි තියෙන එතන මෝහයන් දෘෂ්ටියක් එතන තියෙන්නේ. ඒ පුංචි ළමයා තුල වැඩිහිටි ස්වභාවයකුත් තියෙනවා. වයසට යන ස්වභාවයකුත් තියෙනවා. ලෙඩ වෙන ස්වභාවයකුත් තියෙනවා. කවදාරි මරණයටපත් වෙන ධර්මතාවය එයා අරගෙනයි අවිල්ලා ඉන්නේ. ඒකාන්ත වශයෙන්ම එයා මරණයටත්පත් වෙනවා. ජීවියෙක් දකින්නකොට සත්‍යයක් දකින්නකොට සතරමා නිමිති වලින් දකින්න පුළුවන් නම් දැන් ඒ සත්‍යයට දෙන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ. එහෙනම් අපි ඒවා අයිති කරගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ඒ සත්‍යය තුළ අපිත් සත්‍යයක් බවට පත් වෙනවා හැම භෞතික වස්තුවක් තුළම මේ සතරමා නිමිති දකිනවා නම් වටිනා භාණ්ඩ කියලා එකක් නිර්මාණය වෙන්නෙත් නෑ අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා එකක් නිර්මාණය වෙන්නෙත් නෑ අපේ කියලා මානසික රාමුවක් හැදෙන්නෙත් නෑ ඇයි හැම දෙය තුළම තියෙන්නේ ඇති වෙලා පැවතිලා ජීර්ණේ වෙලා දි รา පත් වෙලා යන එකක් නම් අයිතියක් අපට නැහැ. අපටත් ඒක වෙනවා. මමත් දි รา පත් වෙලා මරණයටපත් වෙනවා. මේකින සෑම වස්තුවක්ම ජීර්ණේ වෙලා දි รา පත් වෙලා යනවා. මෙන්න මේක අපට ස්පර්ශ වෙනවා නම් මේ ධර්මතාවය අපට තේරෙනවා නම් මේ අවබෝධය තුල අපට ජීවත් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ කිසිම කෙනෙක් අල්ලගන්නේ අල්ලගන්න දෙයක් ඉතුරු වෙන්නේ කිසිම කෙනෙක් පලිගන්නේ නැහැ. ඒතුව පලිගන්න කෙනෙක් නැහැ ලෝකේ. දන් දෙන්නේ නැහැ. ඒතුව දන් දෙන්න කෙනෙකුත් නැහැ. දන් ගන්න කෙනෙකුත් නැහැ. හැමදේම නිමාවටපත් වෙලා ඉවරයි. මගේ නිමාව මේ පෘථුවියේ නිමාව. මාගේ විමුක්තිය මේ පෘථුවියේ විමුක්තිය. ඇයි මමයි විශ්වයයි දෙකම එකයි. විශ්වයේ නිදාසුණත් මම නිදාසුණත් දෙකම එකයි. මෙන්න මේ තපස් අත්දැකීම අපගේ ජීවිතවල අපි පුරුදු කරන්නට ඕනේ. තාපසයෙක් මෙන්න මේ වගේ මානසිකත්වය තුළ ජීවත් වෙන්නට ඕනේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේකින හැම නාම රූපයක් තුළම මේ අවබෝධය අපි පරිශීලනය කරන්නට ඕනේ. තථාගත ගෞතමයන් වහන්සේ එකසරයා සතරමා නිමිති දැක්කා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ තාපසයාත් ගායට වාඩි වුණා. ඒ දවස තුල සතරමා නිමිත්ත දැක්කා. එයාත් යම් කිසි දෙයක් අවබෝධ කරගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. එනම් මේ ඉන්න සෑම කෙනාම මිනිසත් භවයට ලැබිලා තම තමන්ගේ නැනනුවට අනුව තම තමන්ට තේරෙන විදියට මේ සතරමා නිමිති දකින්න සතර හිරියව්වෙන් හැම මොහොතක් පාසා මේ සතර මා භූතයා තුල මේ සතරමා නිමිති දකින්න දක්ෂ වෙන්න. පේන හැම දේ තුලම පවතින්නේ සතරමා නිමිති. ඇයෙන හැම ශබ්දයක් තුලම පවතින්නේ සතරමා නිමිති. දැනෙන දේ හැම දේ තුලම තියෙන්නේ සතරමා නිමිති. හැඟෙන හැඟ ඇමෙන් ඇඟ හැඟීමක් තුලම තියෙන්නේ සතරමා නිමිති. මෛත්‍රී හැඟීමක් නම් ඒ හැඟීම ඇති වුණා, පැවතුණා ඒ ඇතිවෙච්ච කෙනා වැරදි කරනකොට දැන් එයා කෙරේ ද්වේෂය පටිගි අට ගන්නකොට දැන් අර ඇඟීම කඩතොළු වෙන්නේ නැද්ද? එයාට විරුද්ධ වෙනකොට මේක නැත්තටම නැති වෙලා යනවනේ. දැන් අර සෙනෙහසේ ආදරේ, මෛත්‍රියේ, කරුණාවේ, දයාවේ ඒ ඇඟීම තපවා සතරමා නිමිත්තක් වුණානේ. රාගය ඒකත් සතරමා නිමිත්තක් තමයි. රාගය ඇති වුණාම අටගත්තා සංසිඳනකම් පවතිනවා. සංසිඳීගෙන යනකොට අපිට අනිත්‍ය තේරෙනකොට කඩතොළු වෙනවා. සංසිඳුනාම ඇත්තටම අපටම කලකිරෙනවා, එපාම වෙනවා. ඒක ගැන හිතන්නවත් අපි කැමති නෑ. ඇයි? ඒක ජීර්ණේ වෙලා, ඒක මරණයටපත් වෙලා. හැඟීම් හැම එකක් තුළම තියෙන්නේ සතරමා නිමිති. හැම අවබෝධයක්ම සතරමා නිමිති. හැම දැනීමක්ම සතරමා නිමිති. හැම මතකයක් තුළම සතරමා නිමිති අද අපි යම සමහර දේවල් කතා කරනවා අද සමහර දේවල් අපි කටයුතු කරනවා අද අපේ ඇසිරීම නිවැරදි කියලා අපට තේරෙනවා කාලයකින් අනේ අපි එහෙමත් ජීවත් වුණානේ මේ වගේ දේවලුත් මං කිව්වද ඒ කාලේ දැන් ඒක ලැජ්ජා වෙන්නේ නැද්ද එදා ඇති වුණා පැවතුණා අවබෝධය වැඩි වෙනකොට ඒ ඇසිරීම කඩතොළු වෙනවා ඒ ප්‍රකාශයන් කඩතොළු වෙනවා. පස්සේව මතක් කරන්නවත් අපි කැමති අපට ලැජ්ජයි. ඒක නැත්තටම නැති වෙලා යනවා. මතකයෙන් අයින් කරනවා අපි හමතක කරනවා උවමනාවෙන්ම. අදට වඩා එට බලන බලනකොට අද ගැන අපිට එට කලකිරෙනවා. ගිය අවුරුද්දේ අපේ ඇසිරීම් රටාවල් අපේ කටයුතු දිහා බලලා මේ අවුරුද්ද අපි ගොඩාක් කනගාටු වෙනවා. හැම ඉරියව්වක්ම සතරමා නිමිති හැම චේතනාවක්ම සතරමා නිමිති මේක ආයතන හය තුලින්ම දකින්න පුළුවන් නම් මේ මානසිකත්වයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් සතර ඉරියව්ව ගත කරන්නේ මේ සතරමා නිමිති වලින් නම් මේ ලෝකේ දැනට වර්තමානයේ ඉන්න සියලුම දෙනා ඒකාන්ත වශයෙන්ම ආර්ය જાතියේ ඉපදෙනවා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිණිවන් පාණ්ඩ සුදුසුකම් ලබනවා එහෙනම් මේ තපස් අත්දැකීම අපි හැමෝගෙම අපේ ජීවිතයේ කොටසක් බවට පත් කරගනිමු. හැම මොහොතක් ගානේ මේ සතරමා නිමිති ආයතන අපාස ආයතනයක් තුල වඩන්නට අපි දක්ෂ වෙමු. අපේ ජීවිත කාලයේ පුරාවටම සතරමා නිමිති දැකලා ඒ සතරමා නිමිති තුල අපේ ජීවිතය ගත කරන්නට අපි දක්ෂ වෙමු. එහෙනම් මේ සතරමා නිමිති තුලින් මේ තපස් අත්දැකීම තුලින් අපට ඇතිවෙච්ච අවබෝධයේ දැනුම මේක වඩලා පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක ආර්ය ජාතිය මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අපි සියලුම දෙනාගේ මේ මිනිසත් භවයේ නිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි